ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාංකඩවල සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ සකුණග්ගී සූත්‍රය ඇසුරින් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ විසයේ න ලච්ඡති මාරෝ ඕතරං න ලච්ඡති මාරෝ ආරම්මණං කෝච භික්කවේ භික්ඛුනෝ ගෝචරේ සකෝ පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ඨානා ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනේ ජීවිතේක ಗುಣසුවඳ ඇති වෙන්නේ තථාගත අමාමෑණි ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් සියලු ලෝක සත්වයන්ගේ දුක දුරු කර ගැනීම සඳහා දේශනා කළ වදාළ සද්ධර්මයෙන් බිඳක් හෝ ශ්‍රවණය කරගෙන තම තමන්ගේ ජීවිතවල තියෙන සියලු දුකෙන් නිදහස් වෙන්න පින්වතුනි අපි කල්ප ගණන් ජීවත් වෙන ඇත්තෝ නෙවෙයි. වැඩිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙයි. අරක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් දින 36000ක් ඕනනම් ජීවත් වෙයි. දින 36000 කියන්නේ බුදුරජාණන් වහන්සේට ගණන් වැරදුනා නෙවෙයි. 100 365න් වැඩි වුණාම 36500ක් වෙන්න ඕනේ. නමුත් තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයේ වර්ෂ ගණන් කරන්නේ පෝයෙන් පෝයට. එතකොට දින 360යි එන්නේ. එතකොට 360 100ෙන් වැඩි කරාම 36000යි එන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අංගුත්තර නිකාය අරක සූත්‍රය දේශනා කරනවා දින 36000ක් ජීවත් වේවි කියලා. ඒකෙනුත් භාගයක් රාත්‍රී කාලේ අරපුවාම 15000යි තියෙන්නේ. ඒ 15000නුත් ඒ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ 15000නුත් අපේ ගත කරපු ජීවිත ටික අරපුවාම තව ස්වල්ප කාල පරිච්ඡේදයක් අපිට ජීවත් වෙන්න තියෙන්නේ. අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් දින 29000 ගාණයි. ඒ වගේම මාස වශයෙන් ගත්තොත් මාස 12යි අවුරුද්දකට අවුරුදු 100ක් ජීවත් වුණොත් මාස 1200යි අවුරුදු 80ක් ජීවත් වෙනවා මාස 960යි ඒ ඉපදුන දවසේ ඉඳලම මාස 960යි ඉතින් ගත කරපු ජීවිතේ ඒ මාස ටිකත් අරපුවාම අපිට සුවල්ප මාස ගණනක් තව ජීවත් වෙන්න තියෙන්නේ මම මගේ මගේ ආත්මය කියලා මේ බොහෝ බාහිර භෞතික සම්පත් ඒක රාශි කරගෙන අපි ජීවත් වුණත් මාරය ඇවිල්ලා දොරට තට්ටු කරන වෙලාවේ අපිට හුදකලාව මේ හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා. එහෙම යන්න සිද්ධ වෙනකොට අපිට කියලා යමක් හරි හම්බ කරගන්න ඕනේ. අද දවසේ බාහිර භෞතිකව ඒකරාශි කරගත යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම තියලා යන්න සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා පෝෂණය කරපු රැක බලාගත් මේ කය පවා මේ පැත්තෙන් තියලා තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ. එහෙම ගමන් කරනකොට පින්වතුනි අපිට අරගෙන යන්න තියෙන්නේ අපි විසින් සිද්ධ කරගත්ත කර්මයන් පමණයි. ඒ කර්මයන් ගත්තාම දෙකට බෙදෙනවා කුසල කර්ම සහ අකුසල කර්ම. අකුසල කර්ම නම් අපි කවුරුත් අරගෙන යන්න කැමති වෙන්නේ අවාසනාවට ඇත්ත කතාවක්. අරගෙන යන්න කැමති වුණත් අකමැති වුණත් ඒ ටික අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් අකුසල ධර්ම දුරින්ම දුරු කරලා කුසල ධර්ම ඒක රාශි කරගත්තොත් ඒ කුසල ධර්ම මුළු ලෝකයටම සැප විපාක පිණිස පවතිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නකොට අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ ලෝකයට බොහෝ උපකාර පිණිස පවතින ධර්මතාවයන් මොනවද කියලා භික්ෂුන් වහන්සේලා නිහඬයි ප්‍රතිඋත්තර දෙනවා අපමාදෝච කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි අප්‍රමාදී ස්වභාවයයි කියලා. එනිසා මේ වෙලාවේ ලෝකේ දානමය කුසල ධර්ම අතින් ඉහළම දාණය තමයි ධර්ම දාණය. ඉතින් මේ පින්වතුන් බොහෝම සත්භාවයෙන් Tamanට විතරක් නෙවෙයි මේ ගුවන් විදුලි සංස්ථාව හරහා මුළු ලෝකයටම උතුම්ම ධර්ම දාණය බෙදලා දෙමින් Tamanගේ ජීවිතවලටත් ඒ සදහම් ආලෝකයේ ඒක රාශි කරගන්න උත්සාහවත් වෙනවා. හැම දිනාම තමන්ගේ කය නිශ්චල කරගෙන ඉන්නෝ වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණ ටික අහන්න සූදානම් වෙමු. ඉස්සරනම් සවස් භාගයේ ඉඳලා ඉල්ලි වෙනකන් ධර්ම දේශනා කරා. නමුත් අද එහෙම අපිට සුළු කාලයයි තියෙන්නේ. ජීවිතයේ දුක පිළිබඳව කියලා දීලා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව පිළිවෙල කතා කියලා හිත කර්මන්නේ උනම් පස්සේ මුදු මොනක් උනම් පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න මෙහෙම කාල සීමාවක් ඇත්තේ නැහැ. ඒ වගේමයි ජනප්‍රිය බුදුදහම තුල කාලීන දේශනා ඒ වගේම භාවනා උපසංස්කෘතියෙන් පෝෂණය වූ නොයෙකුත් කමඨහන් විස්තර කිරීම කරන්න ගියොත් ඒක අපි සුලභ වහන දෙයක් නමුත් අද දවසේ ඊටාම ගැඹුරු කාරණාවක් අපේ නිවේදකතුමිය මතක් කරා වගේ අපි අද දවසේ පැහැදිලි කරන්න කෙටි කාල සීමාවක් වුණත් මේ පෙන්නන නිර්ණායක මත සම්බුද්ධ ශාසනයේ හැරෝම් ලක්ෂ ටික තමන් හරියට අවබෝධ කරගෙන දහමට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන කාරණාව ටිකක් හරි මේ පින්වතුන් අවබෝධයක් ඇති කරගත්තොත් ඒක අපේ දේශනාවේ අභිමතාර්ථයන් සාර්ථක වුණා වෙනවා. මාත්‍රිකාව සංයුත්ත නිකායේ මහා වග්ගේන සකුණග්ගී සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අපූර්ව සිද්ධියක් වුණා ඒ සිද්ධිය කියන්නම් මොකක්ද ඒ අපූර්ව සිද්ධිය එක්තරා දවසක් පුංචි කැටකුරුල්ලෙක් මේ කැටකුරුල්ලා ගල් තලාවක් උඩට වෙලා ඒ ලා හිරු රැස් එනකොට බොහෝම සුන්දරව සනීප නිසාම S2 පියාගෙන විටක S2 අරමින් මේ අවුව තපෙමින් ඉන්නවා. මේ වෙලාවේ නපුරු උන ගිජුලිහිණියෙක් ඇවිල්ලා එහෙම නැත්නම් උකුස්සෙක් ඇවිල්ලා සකුණ කියලා කියන්නේ පක්ෂියට. ඉතින් මේ පක්ෂිය කියලා කියන්නේ මෙතන උකුස්සෙක් ඇවිල්ලා වේගෙන් පාත් වෙලා මේ කැට කුරුල්ලව අල්ලගෙන ගියා. මෙහෙම කැටකුරුල්ලව අල්ලගෙන යනවත් එක්කම මේ කැටකුරුල්ල මොකද කරන්නේ? විලාප තිබ්බේ නෑ, කෑ ගැහුවේ නෑ, ඇඬුවේ නෑ, ආයාචනා කරේ නෑ. Tamanටම දොස් කියාගන්න පටන් ගත්තා. උඹට හොඳ වැඩි. උඹට ඔහොම වෙන්න ඕනේ. උඹ මහා කාලකන්ණියෙක්. උඹ අගෝචර විසේ නුසුදුසු තැන හිටපු නිසායි නුසුදුසු ප්‍රදේශයක නුසුදුසු තැන නුසුදුසු ස්ථානයක සිටිය නිසයි උඹට අද මේ දේ අත්ුනේ එහෙම නැතුව මේ උකුස්සගේ දක්ෂතාවයක් නිසා නෙවෙයි උඹට ඕක වෙන්න ඕන දෙයක් දැන් උඹ අරගෙන ගිහින් කීතු කීතු වලට ඉරලා කනකොට උඹට බොහොම සනීපයක් දැනේ දැන් උඹ මේ දුකටපත් උනේ උඹ නිසාමයි අගෝචර විශේෂ හිටපු නිසාමයි එහෙම නැතුව මේ උකුස්සගේ දක්ෂතාවයක් නිසා නෙවෙයි කියලා මෙහෙම බනිනකොට උකුස්ස අහගෙන හිටියා. උකුස්සගේ ආත්ම අභිමාණයට මේක ලැජ්ජාවක්. ඇයි මේ නුසුදුසු තැනක හිටපු කෙනෙක් නේ අරගෙන ආවේ? සුදුසු තැන හිටියානම් අල්ලන්න බෑ කියලානේ දැන් කියන්නේ. හා. කතා කරලා ඇහුවා පියාඹන ගමන් උඩ ඉඳලම මොකක්ද උඹ එහෙම කියන්නේ? උඹගේ සුදුසු තැන මොකක්ද? ගෝචර විශේෂ මොකක්ද? ඔබ කොතන හිටියත් මං අල්ලනවා. මං ඒ වගේ જાතිය කෙනෙක්. මං එච්චර දක්ෂයි. අන්නර හාලා තියෙන කුඹුරේ තමයි මගේ පියාසතු ඉඩම ගෝචර විෂය. මං ඒ කුඹුරට ගිහින් දැම්මොත් මං කුඹුරේ ඉන්න උඹට කවදාවත් බෑ මාව අල්ලගන්න. පුළුවන් නම් අල්ලගන්න කියලා ඉවරලා කිව්වා. උකුස්සා මොකද කරන්නේ? බොහොම උජාරුවෙන් හා එහෙමද එහෙමනම් හොඳයි මං උඹව අතාරිනවා දැන්. උඹ ඒ කුඹුරේ ගිහින් හිටපන්. උඹ කොතන හිටියත් මං ඇවිල්ලා උඹව ගොදුරු කරගන්නවා, අල්ලගන්නවා. උඹට එතකොට තේරෙයි මං කොච්චර දක්ෂයිද. මගේ නියපොතුවල රහ මගේ තුඩේ තියෙන තියුණු බව උඹට එතකොට දැනේවි. මෙහෙම කියලා අතහැරියන් පස්සේ පුංචි කැටකුරුල් ඇවිල්ලා හාලා පස් අනිත් පැත්ත හැරිලා තියෙන පස් පිටැල්ලක් උඩට ඇවිල්ලා අහස බලලා ඉවරලා උකුසට කිව්වා වේගෙන් හොඳයි. දැන් එහෙනම් ඇවිල්ලා මාව අල්ලගන්න කියලා. කුකුස්ස වෙනදට වඩා ආඩම්බරව වේගෙන් පියාපත් දෙක ගහගෙන ආවා. කිට්ටු එනවත් එකම මේ පුංචි කැටකුරුල්ලන් මොකද කරේ? වේගෙන් අර පස් කැටේ යට තියෙන බිලේකට එහෙම නැත්තම් පුංචි සිදුරකට රිංග ගත්තා. රිංග ගන්නවත් එක්කම වේගෙන් ආපු කුස්සට වේගය පාලනය කරගන්න බැරුව. පපුව වැදුනා අර පස් කැටේ කුකුස්ස එතනම මිය පරලෝ ගියා. මහණෙනි ඒ වගේ පියා සතු ඉඩමේ වාසය කරන්න ඔබට ආරක්ෂාව තියෙනවා. අගෝචර විෂයේ එහෙම නැත්නම් Tamanට සුදුසු නැති ස්ථානවල වාසය කරන්න එපා. එහෙම වුණොත් ඔබට මහා විනාශයක් සිද්ධ වෙන්නේ. පියා සතු ඉඩමේ වාසය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා මොකක්ද මහණෙනි පියාසතු ඉඩම? පියාගේ ආරක්ෂාව පියාසතු ඉඩම මොකක්ද? ඒක තමයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා මහණෙනි මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි පියාසතු ඉඩම ආරක්ෂිත තැන කියලා පෙන්නවා. එතකොට මෙන්න මේ කාරණාව ඍජුවම ලෝකෙන් ඈතර වෙන ලෝකෝත්තර ධර්මය හෙලිපෙහෙලි කරන ඒ වගේ මේ සූත්‍රය ඝටිත වෙලා තියෙන්නේ මාර්ග සත්‍ය පිළිඹු කරන දේශනාවක්. එතකොට අපි මේ සූත්‍රයක් ගවේෂණය කරනකොට මේ සූත්‍රය ඉස්සරලම් බලනකොට සූත්‍රේ සම්පූර්ණ සැකැස්ම ආරම්භ බලනකොට සමහර සූත්‍ර තියෙනවා මුළු චතුරාර්ය සත්‍යම ඝටිත දුක්ඛ සත්‍යයත් ඒකේ තියෙනවා සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍යම ඝටිත සූත්‍රයක් තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා මුළු චතුරාර්ය සත්‍යෙම ඇත්තේ නැහැ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය තියෙනවා. මේ සත්‍ය දෙක තියෙනකොට ආධ්‍යාරයෙන් මේ සමුදය දුරු කරපුවාම Nirodhe සාක්ෂාත් වෙනවා ඒ සඳහා මාර්ගය මේකයි කියලා ආධ්‍යාරයෙන් තමන්ගේ පැත්තෙන් තමන් ඒ කාරණා දෙක සම්පූර්ණ කරගෙන ඒ දැක්මෙන් යුක්තව සූත්‍රය කියවන්න ඕනේ සමහර තැන්වල තියෙනවා මාර්ග සත්‍ය විතරයි සමහර සූත්‍රවල තියෙන්නේ මොකද කෙනකෙනාගේ බුද්ධි මට්ටම් අනුව කෙනකෙනෙක් හම්බ වෙනකොට ලෞතර බුදු පියාණන් වහන්සේ එයාගේ නුවණ අනුවයි ධර්ම දේශනා කරේ. මෙයා මෙයාට හොඳට දැන් දුක තේරෙනවා. ඒ නිසා දුකට හේතුවත් මෙයාට තේරෙනවා. හේතුව නැති කරොත් මෙයාට නිවන සාක්ෂාත් වෙනවා කියන තැනක එහෙනම් මාර්ගය විතරයි දැන් මෙයාට කියන්න ඕනේ. කියලා නුවණ මුහුකුරා ගියපු කෙනෙකුට දේශනා කරපු සූත්‍ර තියෙනවා එතනදී මාර්ග සත්‍යයෙන් විතරයි දේශනා කරන්නේ. එතකොට අපි මේ සූත්‍රය දිහා දැකලා මෙතන සඳහන් වෙන්නේ මාර්ගය විතරයි. එහෙනම් ආධ්‍යාරයෙන් දුකත්, සමුදයත්, නිරෝධයත් අපි දැනගන්න ඕනේ. ඉතින් මේ විදියට සූත්‍ර ඒ ඒ තැන්වල විස්තර කරනකොට පුජ්‍යලයන්ගේ නුවණ අනුව චතුරාර්ය සත්‍ය දේශනා කරන ආකාර තියෙනවා. උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ ඤෙය්‍ය පදපරම පුජ්‍යල විග්‍රහයක් තියෙනවා. අන්න ඒ වගේ. එතකොට මේ සූත්‍රයේත් ඍජුවම මාර්ග සත්‍ය හෙලිපෙහෙලි කරලා තියෙන දේශනාවක්. මේ සකුණග්ගී සූත්‍රය අපිට සැරිසරන්න තියෙන ගෝචර විෂය පිළිබඳව ශේස්ත්‍රය පිළිබඳවයි මේක දේශනා කරේ බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා හැම කෙනාම උත්සාහවත් වෙන උපන්න මොහොතේ ඉඳලා තමන්ගේ ජීවිතයේ දුක නැති කරගන්න. ඒ නිසා ලෝකයක් කියන කියන දේවල් අපි මෙච්චර කාලයක් කරා මෙතන විතරක් නෙවෙයි අති දීර්ඝ සංසාරෙත් අපි ඒ දේවල්ම කරා නොයෙකුත් මිත්‍යා ආගම් මත දේව ඇදහිලි විශ්වාස නොයෙකුත් ශාන්ති කර්ම නොයේකුත් දේවල් අපි කරලා තියෙනවා. එක එක දේවල් කරලා කරලා අපි විමුක්තිය බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ එළියට ගිහින් බැලුවොත් මොන්න තරම් මිත්‍යා මතවාද වලින් පිරලද තියෙන මේ ලෝකේ වෙන රටවල් වල එහෙම. ඉතින් ඒ නිසා කවුරු කොහොම මොන ආගමක හිටියත් පින්වතුනි කාට හරි කවදා හරි දවසක තමන්ගේ ජීවිතෙන් දුක අයින් කරනවා නම් එකම මගයි තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙවෙයි. ඒ කායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා මෙන්න මේ සතර සතිපට්ඨානයේ පමණයි ලෝකයට තියෙන එකම මාර්ගය සියලු දුකින් එතර වෙන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි භික්ෂුන් වහන්සේලා හැටියට පැවිදි වුණ ඔබ පියා සතු ඉඩමේ වාසය කරන්න අර පුංචි කුරුළු පැටියා එහෙම නැත්නම් ඒ කුරුල්ලා කැට කුරුල්ලා අගෝචර විසේ එහෙම නැත්නම් මායя සතු ඉඩමේ ජීවත් වුණ නිසා තමයි දුකටපත් උනේ පියා සතු ඉඩමේ පුදුම ආරක්ෂාවක් තියෙන්නේ, සැනසීමක් තියෙන්නේ. එනිසා පියා සතු ඉඩමේ වාසය කරා නම් දුකටපත් වෙන්නේ නැහැ. එනිසා පියා සතු ඉඩම තමයි මෙන්න මේ කියන සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි අපිට තියෙන එකම මග දුකින් ඈතර වෙන්නේ. එතකොට තවත් තැන්වල සඳහන් කරලා තියෙනවා ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ එකම මගයි තියෙන්නේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා සඳහන් කරනවා නේද? මේ දෙකේ වෙනස සහ අර්ථය මොකක්ද? පින්වතුනි සතර සතිපට්ඨානය වඩනකොට හොඳට මතක තියාගන්න සතර සතිපට්ඨානය හරහායි ආර්ය අෂ්ටාංගේ මාර්ගේ වැඩෙන්නේ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගේ මාර්ගේ වඩනවා කියනකොට ඔහු සතර සතිපට්ඨානයත් වැඩුවා වෙනවා. එනිසා මේක වචන වශයෙන් දෙකක් වුණාට අර්ථ වශයෙන් ගත්තාම එකම කාරණාවයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. එනිසා පින්වතුනි මොකක්ද මේ සතර සතිපට්ඨානේ පියාසතු ඉඩම? ඒකේ තියෙන ආරක්ෂාව මොකක්ද කියලා අපි බලමු. පින්වතුනි අපි දන්නවා පුංචි කාලේ මගේ පුංචි කාලේ අත්දැකීම් වලින් පුංචිම කාලේ ගෙයින් එළියට ගියොත් හරිම භයානකයිනේ. නේද? කාට ආවෙයිද දන්නේ මිනිස්සු අරන් යයි බිල්ලෝ අරන් යයිද දන්නේ අපිට තියෙන පුංචි කාලේ එකම ආරක්ෂාව අම්මා ගාව තාත්තා ගාව අම්මගෙන් තාත්තගෙන් තොර ලෝකයක් අම්මගේ තාත්තා ගාව තියෙන ආරක්ෂිත බව කිසිම තැනක ඇත්තේ නැහනේ දුවගෙන ඇවිල්ලා අම්මගේ චීතේ එල්ලෙනවා එහෙම නැත්නම් තාත්තගේ උඩුක්කුවට පයින්නවා අපිට තියෙන එකම ආරක්ෂාව පුංචි දරුවෙකුට තමන්ගේ පියාගේ සෙවණ අම්මාගේ සෙවණ. ඒ වගේම තමයි ලෝකෝත්තර ධර්මයේ පැත්තෙන් ගත්තහම අපිට තියෙන එකම සෙවණ එකම පිහිට එකම පිළිසරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ සතර සතිපට්ඨානය. කොච්චර ආමිස පූජාවන් සිද්ධ කරත් මොන දේවල් කරත් මේ සද්ධර්මය අවබෝධ නොකරගත්තොත් අපි කොහේ යයිද කියලා කාටවත් කියන්න බෑ. දායාදය ලබා ගන්න තියෙන්නේ සතර සතිපට්ඨානය හරහා. එතකොට සතර සතිපට්ඨානය. එතකොට සිහිය හතර ආකාරයෙන් පිහිටුවා ගන්න කියලා මෙතන කියනවා. එතකොට පින්වතුනි උපාසකම්මල උපාසකැත්තු බොහෝ දෙනෙක් දන්නවා සතර සතිපට්ඨානය. ඇහුවොත් මේ පෙළ කියයි. ඒ කාය නොයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා පෙළ කියයි. නමුත් සතර සතිපට්ඨානය වඩන්ඩ ඉස්සරලා කරන්ඩ ඉස්සරලා ඒ සතිපට්ඨානය වඩන්නේ කුමන ඥාන දර්ශනයක් තියෙන කෙනෙක්ද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඔන්න එතකොට මෙතන හොඳ වැදගත්ම කාරණයක් තියෙනවා චතුරාර්ය සත්‍ය මට කියමු බලන්න ඔය හැමෝම මේ වෙලාවේ ආලින්දේ ඉඳලා මේක ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඔන්න එතකොට දුක දුක ඇතිවෙන හේතුව තමයි සමුදය සත්‍ය, තණ්හාව, තණ්හාව නැති කරොත් ඒකාන්තයෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධය සාක්ෂාත් කරන්නම් මෙන්න මග මාර්ග සත්‍යය. එතකොට මේ සතර සතිපට්ඨානේ අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය කුමන සත්‍යයටද? සතර සතිපට්ඨානය අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය කුමන සත්‍යයටද? දුක්ඛ සත්‍යයටද? නැහැ. සමුදය සත්‍යයටද? නැහැ. නිරෝධ සත්‍යයටද? නැහැ. සතර සතිපට්ඨානේ අයිති වෙන්නේ චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යයට. ඒ කියන්නේ මාර්ගයයි. එතකොට මේ මාර්ගය වඩන්න ඕනේ කුමන කෙනෙක්ද? ඉස්සරලාම දුක අහලා දැනගන්න කෙනෙක්. දුකට හේතුව දන්න කෙනෙක් හේතුව නැති වුනොත් Nirodhe සාක්ෂාත් වෙනවා කියලා දන්න කෙනෙක් තමයි මග ඔන්න දැන් ආරම්භ කරන්න ඕනේ. කෙටියෙන් ගත්තොත් අපේ භාෂාවේ හැටියට අපි සම්පූර්ණ කෙනෙක් හම්බෙන්න යනවා නම් එයාගේ ලිපිනේ හැඩරුව ඉන්නේ කවදා වගේ දවස්වලද කියලා සම්පූර්ණ විස්තරය ලිපිනේ දැනගෙන තමයි ඊට පස්සේ ඔක්කොම තොරතුරු ටික අරගෙන තමයි ඊට පස්සේ අපි ගමන පිටත් වෙන්නේ. ඒ වගේ ආශ්‍රවක් ෂේ කරන තැන හරියටම දැනගෙන අරිහත් මාර්ගයේ ගැන හරියටම දැනගෙන ඊට පස්සේ පටන් ගන්න ඔයා තමන්ගේ ජීවිතෙන් ටිකෙන් සීලයක පිළිපිටලා හිත සමාධිගත කරමින් මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට ශ්‍රුතමේ ඥානයේ තියෙන කෙනාට ශ්‍රුතමේ ඥානය, චින්තාමේ ඥානය, ඊට පස්සේ තමයි භාවනාමය ඥානෙ තියෙන්නේ. ඉස්සලා හොඳට දුක, සමුදය, නිරෝධය ගැන දන්න කෙනාටයි මේ සතර සතිපට්ඨානෙ පනවලා තියෙන්නේ. දැන් මේ කිසිම දෙනෙක් දෙයක් දන්නේ නැති කෙනෙක් සතර සතිපට්ඨානෙ වැඩුවොත් එයාට ඒක අම්මා කුසල ධර්මයක් වෙයි. ඒක කුසලයක් වෙයි. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ නැහැ. හැබැයි හොඳට චතුරාර්ය සත්‍ය දැනගෙන දන්න කෙනෙක් මේ සතර සතිපට්ඨානේ වැඩුවොත් ඒක කුමක්ද වෙන්නේ? අනාසවා මග්ග අංග පරියාපන්නා අනාශ්‍රව වූ ආශ්‍රව දුරු වෙන මාර්ග අංග වැඩෙන ලෝකෝත්තර ධර්මයක් බවට ඒක පරිවර්තනය වෙනවා. එහෙම නැත්නම් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා ආශ්‍රව සහිත කුසල පක්ෂයේ වැඩි දියුණු වෙන නැවත නැවතත් සසර ගමන් කරන ධර්මතාවයක් බවට මේ සතර සතිපට්ඨානයපත් වෙනවා. එතකොට සතර සතිපට්ඨානය වඩනකොට මෙතන සතිය කියන්නේ මොකක්ද? සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. සතිය කියලා කියන්නේ සිත කුසල ආරම්මණයක පිහිටන එකට අපි කියනවා සතිය කියලා. නැවත නැවතත් හිතට කුසල ආරම්මණයක් සිහිපත් වෙලා දෙන එකට අපි කියනවා සතිය කියලා. සිංහලෙන් ගත්තාම සිහිය කියලා කියනවා. සිහිය කියලා කිව්වට ඒක නියම අර්ථය නෙවෙයි. මොකද ඊට හේතුව මේ සතිය කියන එක යෙදෙන්නේ කුසල ධර්මයක් තුල විතරමයි. ඒක කුසල චෛතසිකයක්. එතකොට කුසල ධර්මයක් තුල විතරයි සතිය පිහිටන්නේ උපදින්නේ. එහෙම නැතු හොඳෝ සිහිය යුක්තව පූසෙක් කුරුල්ලෙක් අල්ලනකොට හොඳ සිහියක් එතන තියෙනවනේ. නමුත් සති කියන චෛසිකය එතන උපදින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපරාධයක් කරනකොට මුද්දට සැලසුම් කරලා ඒ අපරාධය කරනකොට මුද්ද සිහිය යුක්තව කරා නෙවෙයි ඒක. එතන ඒ සිහිය කියන එක සිංහල අර්ථයේ තිබුණට පාලියෙන් මේ පෙන්වන සතිය කියන අර්ථය එතන තියෙන්නේ නැහැ. එතකොට පින්වත්තුනි සතිය කියලා කියන්නේ කුසල පක්ෂය නැවත නැවතත් හිතට සිහිපත් කරලා දෙන ගතිය හිතට ඔසවලා දෙන ගතියට තමයි සතිය කියලා කියන්නේ සතිය කියන්නේ චෛතසිකයක් හිතේ තියෙන ගතියක් කුසල චෛතසිකයක් අකුසල චෛතසිකයක් නෙවෙයි එතකොට පින්වතුනි මේ සතිය කියන කාරණාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. අපිලාපන සතිය සහ උපගන්න ලක්ෂණ සතිය. අපිලාපන ඒ කියන්නේ පාවෙන්න දෙන්නේ නැහැ. මේ සතියෙන් තමයි සිත ඒ ඒ අතට පාවෙන්න දෙන්නේ නැතුව සතිය සිහිය එහෙම නැත්නම් සිත ආරක්ෂා කරගන්න සතියෙන්. එනිසා තමයි ඉගෙන ගන්න ඇත්තන්ට පවා මේ යුරෝපීය එහෙම නැත්නම් බටහිර රටවල් වල මේ සමත භාවනාව දියුණු කරන්නේ ඇයි ඒ? හිතට ඕන ඕන විදියට පාවෙන්න දෙන්නේ නැහැ. හිත තමන්ගේ වශයෙන් තියාගෙන තමන්ගේ අරමුණු අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ කරගන්න භාවිතා කරන්න බොහොම පහසු ආකාරයට සිහිය වඩා ගන්න සමත භාවනා අද මේ වෙනකොට යුරෝපා කරයේ ඒ රටවල් වල පවා අද මේ වෙනකොට සමත භාවනාව උපයෝගී කරගන්නවා මෙඩිටේෂන් සෙන්ටර් එහෙම නැත්නම් භාවනා ශාලා මධ්‍යස්ථාන තියෙනවා. හැබැයි සමත භාවනාව. ඒකෙන් තමන්ගේ අරමුණු ඉලක්කයන් ජය ගන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාඥයෝ පවා වෛද්‍යවරු පවා මේ භාවනාවෙන් සිතට ඇතිවෙන සහනය පිළිබඳව ඒ වගේම මේ තමන්ගේ ස්මෘති එහෙම නැත්නම් මතකය පිළිබඳව අරමුණු සාක්ෂාත් කරගන්න විදිය එහෙම නැත්නම් ලෙඩ සුව කර ගැනීම පිළිබඳව මහ විශාල පොත් ගණන් ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා සතියේ එක කෘත්‍යයක් තමයි හිතට ඕන ඕන අතට පාවෙන්න දෙන්නේ පිලාපන කියන්නේ පාවෙන්න අපි ලාපන සිහිය. ඒ වගේ ඒ විතරක් නෙවෙයි උපගන්නන ලක්කන සිහිය. ඒ කියන්නේ අරමුණට නැවත නැවත ඔසවලා දෙනවා. කුසල ආරම්මණයට නැවත නැවත සිත යොමු කරනවා. ඒ පැත්තටම නැඹුරු කරනවා. ඔන්න එතකොට සතියේ කෘත්‍ය සතිය කියන එක අපි ඉගෙන ගත්තා. සතිපට්ඨානය මේ සිහිය පිහිටවන්න ඕනේ කොතනද? අයං සතියේ මේ සිහිය උපට්ඨිතා හෝති සුපට්ඨිතා. එළඹියේ මනාකොට පිහිටියේ කොහෙද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා එක්ක නාසිකාග්‍රයේ එහෙම නැත්නම් මුඛ නිමිත්තේ මෙන්න මේ කියන අදි සංවේදී කලාපයක් තියෙනවා තමන්ගේ නාසයත් මේ මුඛ නිමිත්තත් මේ තොල් දෙකත් අතර මේ අදි සංවේදී කලාපය තුල තමයි අපිට හොඳට සිහිය පිහිටවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඥාන විභංගයේ විභංග ප්‍රකරණේ හොඳට පෙන්නලා තියෙනවා අයං සතේ උපට්ඨිතා හෝති සුපට්ඨිතා මේ සිහිය පිහිටියේ කොතනද මනාකොට එළඹ සිටියේ පිහිටියේ කොතනද නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා මේ නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ අපිට මෙන්න මේ අදිසංවේදී කලාපය අපිට හොඳට තේරෙනවා එතකොට ඕනෑම මොහොතක අපිට ෂණිකව තමන්ගේ සිතට මේ නිමිත්ත ඇසුරු කරන්න පුළුවන් ඒක බොහොම පහසුයි දැන් මොහොතක් ඕකෝ ලැස් දෙක පියාගෙන බලන්න අපිට S2 පියාගත්ත ගමන්ම මේ මොහොතේ ටිකක් බලන්න S2 පියාගත්ත ගමම අපි හැමෝටම ඉබේම හිත නතර කරගන්න පුළුවන් මේ නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේ හෝ මොහොතක් බලන්න පුළුවන්ද කියලා. පුළුවන් නේද? ඔව්. එතකොට මේක බොහොම පහසුයි නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේවා. මෙහෙම නාසිකාග්ගේ හරි මුඛ නිමිත්තේ හරි තියාගෙන ඊට පස්සේ මෙහෙම තියාගත්තට හිත යටින් යටින් එක එක දේවල් සිහි වෙනවනේ අපිට නේද? හිත යටින් යටින් එක එක දේවල් සිහි වෙනවා. එක එක අරමුණු තියෙනවා එනවා. ඒකටත් උපක්‍රමයක් තියෙනවා. දැන් සති නිමිති හිත තියාගෙන ඊට පස්සේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං. දැන් ඔන්න තමන්ගේ ප්‍රධාන තැන ඉඳලා ඊට පස්සේ හොඳට වට ආරක්ෂාවක් දාගන්නවා. දැන් කොහෙවත් යන්න බෑ මට ශේස්ත්‍රයක් තියෙනවා සතර සතිපට්ඨානේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඔන්න එතකොට මෙතනදී නානත්ත් සංඥාවන් තියෙන චරිතනානත්වයන් තියෙන ලෝකයක් තුල බුදුරජාණන් වහන්සේ ඒකත්වයකින් පැනෙන්නේ නැහැ කිසි කාලයක මෙන්න මේකම කරන්න කියලා. ඒ නිසා තණ්හා චරිතය ඉන්නවා. දික්ටි චරිත ඉන්නවා. තණ්හා චරිතවල රළුම චරිත ඉන්නවා, තණ්හාවේ අඩු කට්ටිය ඉන්නවා. දික්ටි චරිතවල රළු කට්ටිය ඉන්නවා, අඩු කට්ටිය ඉන්නවා. එතකොට මෙන්න මේ දෙපිරිසටම මේ සිව්වණක් පිරිසටම මේ පිරිසට මේ සතර සතිපට්ඨානයේ හතරම වඩන්න ඕනේ නැහැ. එක්කෙනෙක් එකක් වැඩුවා නම් ඇති. දැන් අපි හිතන සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ කියලා නෑ අවශ්‍ය නෑ ඒ නිසා තණ්හාව යම්කිසි කෙනෙක් රළුවටම තියෙන තණ්හා චරිතයක් තියෙනවා නම් එයා මොකද කරන්න ඕනේ? කායානුපස්සනාවෙන් මේ ධර්මයට අවතීර්ණ වෙන්න. කායානුපස්සනාවේ කමඨහන් 14ක් තියෙනවා. ඒකෙනුත් Tamanට සුදුසු කමඨහනක් අරගෙන මේ සතර සතිපට්ඨානයට ඇතුල් වෙන්න. ඔන්න එතකොට තණ්හා චරිතයගේ රළු මට්ටම තණ්හාවගේ සියුම් බව තිබ්බහම එයාට පුළුවන් කොතනින්ද වේදනානුපස්සනාවෙන් සතර සතිපට්ඨානයට අවතීර්ණ වෙන්න පුළුවන්. අපිට මේ මුහුදට බහින්න ඕන තරම් තොටුපළවල් තියෙනවනේ. දක්ෂම කෙනාට උඩ ඉඳලා තමන්ගේ ශිල්පීය දක්ෂතාවයන් පෙන්වලා කන්දක් උඩ ඉඳලම බහින්නත් පුළුවන් ගැඹුරු මුහුදට. අනේ එහෙම නැති කෙනෙකුට හිමීට අර තුනී එහෙම නැත්නම් නොගැඹුරු ඒ වෙරළ තීරය දිගේ ගින් හිමීට බහින්නත් පුළුවන්. ඉතින් ඒ වගේ එක එක තොටුපළවල් තියෙනවා මේ සතර සතිපට්ඨානයට බහින්ද. දිට්ටි චරිතයාට චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් තියෙනවා. එතකොට හැම වෙලේම අපි කරන්න ඉස්සර වෙලා මේ සතර සතිපට්ඨානය වඩනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? මේක උපයෝගී කරගන්න මම කුමන අර්ථයක් සඳහාද කියලා මම දැනගන්න ඕනේ. එතකොට දැන් ඔන්න අපිට මේ යථාභූත ඥාන දර්ශනය එහෙම නැත්නම් ලෝකේ ඇත්ත ඇති හැටියට දකින්ද අපිට අපිට මෙච්චර කාලයක් මේ ලෝකය නිට්ටයයි සුබයි සුඛයි ආත්මයි කියලා ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන මම මගේ මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨියෙන් මේ ලෝකේ ඇසුරු කරනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනවා. මේ කර්ම ක්ෂය කරගන්න නම් ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න ඕනේ. එතකොට මේ සත්වයන්ගේ ආත්ම දෘෂ්ටිය උපදින තැන් හතරක් තියෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. කයේ ආත්ම දෘෂ්ටිය ඇති වෙනවා. වේදනාව ආත්මට ඉන්නවා. ඒ වගේම කාය වේදනා චිත්ත එහෙම නැත්නම් සිතේ ආත්ම දෘෂ්ටි ඇති කරගන්නවා එහෙම නැත්නම් මේ ධර්මතාවයන් පිළිබඳව තමන් ආත්ම දෘෂ්ටි ඇති කරගන්නවා. කාය, වේදනා, චිත්ත, ධම්ම. ඕක තමයි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා පින්නුවේ. එතකොට මේ ආත්ම දෘෂ්ටිය කෙන කෙනාට ගලව ගන්න සත්වයේ පුජ්‍යලේක් ආත්මයක් කියලා රූපය පිළිබඳ ආත්ම දෘෂ්ටි ඇති වෙලා තියෙනවා නම් හොඳ සිහියෙන් යුක්තව රූපය ගැන හොඳට බලන්න යතා තිතං යතා පනීහිතං ධාතුසෝ පච්ච වෙක්කති යම්සේ මේ රූපයේ ඇත්ත ඇති හැටි පිහිටා පවතීද ඒ ඇත්ත ඇති හැටි හොඳට බලන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරනවා පිරිත් පොත අරගෙන බලන්න මහණෙනි ඔබ මේ රූපය ආත්මවත් කොට හිතුවට චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීව අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්ම අනත්තා නාම රූප දෙකම අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සියලුම රූප අනාත්මයි සබ්බං රූපං මේ ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අධ්‍යාත්මික වේවා බාහිර වේවා සියලුම රූප අනාත්මයි අවාසනාවන්ත කාරණාව අපි බෞද්ධයෝ කිව්වට අපිට එහෙම පේනවද මේ ආත්මවත්ව රූප තියෙනවනේ අපිට ඕන තරම් නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ වචනේ කොච්චර බොරුදනේ? බුදුරජාණන් වහන්සේ බොරුනේ කියලා තින්නේ අපිට. දැන් ඇයි? චක්කුන් අනත්තා. ඇහැ අනාත්මයි කියනවා. නමුත් ඇහැ මම වෙලා, ඇහැ මගේ වෙලා. ඇහැ ආත්මයි, රූපේ අනාත්මයි, චක්කු විඥානේ ආත්මයි. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ පැනෙව්වේ යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය තුල තමන්ගේ ජීවිතය හුරු පුරුදු කරනවා නම් ඔහු පියාසතු ඉඩමේ වාසය කරනවා අකුසල ධර්ම උපදින්නේ ටිකෙන් ටික ටිකෙන් ටික අකුසල ධර්ම මොකද වෙන්නේ ෂය වෙන්න පටන් ගන්නවා ඒ නිසා සති නිමිත්තේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා තමන්ගේ සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ කුමක්ද කරන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ මම මේ මගේ මගේ ආත්මය කියලා අපිට රූපයේ සත්වයේ පුජ්‍යලේ හැරිට පේන තැන ඇත්ත ඇති හැටියට පෙන්නනවා. ඔන්න කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධයේ පිරිසිඳ දකිනවා. තව විදිහෙන් ගත්තොත් එහෙම පඨවි ධාතුව එහෙම නැත්නම් සතර මහා ධාතුව පිරිසිඳ දකිනවා. කබලින්කාර ආහාරයේ පිරිසිඳ දකිනවා. නාම රූප පරිච්ඡේදයේ රූපය හොඳට විවස්ථාපනය කරනවා. රූපේ හොඳට දැනගත්තාම නාමය ඉබේමයි වෙන් වෙන්නේ. නාම රූප පරිච්ඡේදයේ පිළිබඳ දක්ෂ වෙනවා. දික්ටි විසුද්ධිය පිළිබඳ දක්ෂ වෙනවා අපි. ඒ නිසා රූපේ හොඳට බලනකොට බලනකොට මේ සතර සතිපට්ඨානේ කමඨහන් 14ක් පෙන්වලා තිබෙනවා. ඒ තුල රූපේ හොඳට බලනකොට කුමක්ද සිද්ධ වෙන්නේ දැන් ටිකෙන් ටික ටිකෙන් ටික රූපේ අතහ ස්වභාවය දකිනකොට මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් තණ්හාවෙන් මම රූපය ඇසුරු කරා නම් මම මගේ මගේ ආත්මය කියලා මෙන්න මේ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනකොට තණ්හාව හරියට ඉර පායනකොට අඳුර ඉබේම දුරු වෙලා යනවා වගේ මෙන්න මේ කියන තණ්හාව ටිකින් ටික දුරු වෙලා යනවා දුකට හේතුව තණ්හාව කියලා තණ්හාව නැති වුණොත් නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන දේවල් ඔක්කොම අතහරින්න කියලා පෙන්වුවද? නෑ. ඇත්ත දකින්න කියලා සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගය පැනෙව්වේ. මාර්ගය පනවල මොකද්ද කරන්න කිව්වේ මේ හැමෝටම? ඇත්ත දකින්න. දුව පුතා ලං කරගෙන අනික් දේවල් තියෙනවනම් ඒවා හැම තිබිච්ච දෙයක්. හොඳට ඇත්ත දකින්න රූපයේ මම වෙලා ඉන්න මේ රූපේ ඇත්ත දකින්න ඒ වගේම තමයි වේදනාවෙත් ඒ සිතෙත් ඒ ධර්මතාවලත් ඇත්ත දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉති අජ්ජත්තං වා බහිද්ධාවා යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට පියා සතු ඉඩමේ වාසය කරනවා නම් ඔහුට කර්ම ටිකෙන් ටික ෂේ වෙන්න පටන් ගන්නවා. කර්මක් ෂේ වෙනකොට පුරාණ කර්ම විඳ විඳ අවසන් කරනවා. మతు කර්ම උපදින්නේ කර්මක් ෂේ වෙනකොට මේ ජීවිතය තුලදීම ඒ අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සද්ධර්මය අපිට එකම මගයි මේ දුකින් එතර වෙන්න තියෙන. ඒ නිසා බොහෝම උවමනාවෙන් මේ සතර සතිපට්ඨාන ආදී ධර්මතා හොඳට නුවණින් යුක්තව අරත තේරුම් ගනිමින් කුමක් සඳහාද මේ සතර සතිපට්ඨානේ දේශනා කරලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානේ හරහා කුමක්ද සිද්ධ වෙන්නේ කොහොමද සතර සතිපට්ඨානට අවතීර්ණ වෙන්නේ කියලා මේ ශ්‍රුතමේ ඥානය අපේ ජීවිත තුලින් ඇති කරගෙන ජීවිතේ ඉඩ තියෙන හැම වෙලාවකම පියා සතු ඉඩම තුල වාසය කරොත් අපි මායයට හසු වෙන්නේ එදා පුංචි කැටකුරුල්ලා එදා ඒ ප්‍රවුද්‍ර වුණ උකුස්සගෙන් බේරුණා වගේ අපිටත් මායයෙන් බේරිලා මේ ජීවිතය තුලදීම අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න පුළුවන් අන්න එදාට මේ හැමදෙනාම තමන්ගේ අවබෝධයෙන් කියයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මොන්නතරම් සුවක්කාතයිද මනාකොට දේශනා කරලා තියෙනවද? ඒ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය මොන්නතරම් සාන්දෘෂ්ටිකයිද? මේ ජීවිතය තුලදීම ප්‍රතිඵල ලැබෙනවද? කියලා තමන්ගේ සිතෙන්ම තමන්ට උසවලා දෙයි. ඒ නිසා ඒ අධිගම මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සදහම් දේශනාව හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ අපි දේශනාව හමාර කරනවා. පින්වතුනි, උදාර අරමුණු රාශියක් පෙරදරි කරගෙන මිය පරලෝකේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සුජීවත් වාසය කරන මුණුබුරු මිනිබිරියන් දූ දරුවන් ඥාති හිතවතුන් සියලු දෙනාට ආශිර්වාද පිණිස උපන් දිනේ සමරණේ තමන්ගේ ඒ හැම දිනාටම ආශිර්වාද පිණිස ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු සමස්ත ලෝකවාසී සියලුම දෙනාට සිත ශාන්තිය යහපත අභිවෘද්ධිය සැලසේවා. ඒ වගේම හැම දිනාටම මේ ජීවිතය තුලදීම සද්ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියෙන් හේතුපනිස්ර වේවා කියන ඒ ආශිර්වාදයේ පෙරදරි කරගෙන තමයි පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණිනං මිය පරලෝකේ ඥාතීන්ට සුජීවත්ව වාසය කරන සීළු දෙනාට ආශිර්වාද පිණිසත් අද මේ උදාාරතර කුසල ධර්මයේ රැස්කලේ මේ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. එනිසා සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලෝකේ ඥාතීන් පින් බලාපොරොත්තු ඉන්නවනම් ඒ සෑම සිළු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මෙපින් අනුමෝදන් වේවා. දුකක නම් මිදී සැපෙන් සැපයට පැමිණ ඥාතීන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරය පවතුමු. දායකත්වයේ දරපු මේ සෑම සිළු දෙනාටමත් ඒ වගේම අපේ ධර්මාචාර්ය ඒ ගුරුතුමන් වහන්සේලාතු ඒ සියලුම සබ්‍රහ්මචාරින් වහන්සේලාට සියලු දෙනාටමත් මේ සියලු කුසල සම්භාර ධර්මය මේ ජීවිතය තුලදීම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සද්ධර්මයත් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න හේතුපනිශ්‍ර වේවා පාරමිතාවක්ම වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු සියලු දෙනාටම තෙරුවන් සරණයි සංයුක්ත නිකායේ මහා වග්ගයේ සකුණග්ගී සූත්‍රය ඇසුරින් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාංකඩවල සමාහිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.